දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිනාරාමාධිපති හා මහරගම සිරි වජිනාන ධර්මායතනාධිපතිව වැඩවිසූ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද මහෝපාද්‍යය අග්‍රමහා පඬිත අපවත් වී වදාළා තිපූජ්‍ය මණිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ අපවත් වී වදාළ අතිපූජ්‍ය ආයක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකනවා.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 ධම්මං දේසේති යෝ ච ධම්මං සුනාති උභෝ අත්ථ පටිසංවේදිනෝ ච හොಂತಿ ධම්ම පටිසංවේදිනෝ ච ඉමේකෝ භික්ඛවේ තයෝ අත්ථවසේ සම්පස්සමානීන අලමේව පරේසං ධම්මං දේසේතුන්ති ඉන්දප්නි දැන් මේ ප්‍රකාශ කළේ අපි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව අංගුත්තර හිකනිපාතේ සුල්ල වර්ගයේ තුන්වෙනි සූත්‍රයයි කෙටි සූත්‍රයක් නිසා සම්පූර්ණ සූත්‍රයම දැන් ප්‍රකාශ කළා. එහි ගැඹුරු කියන ප්‍රධාන අදහස කරුණු තුනක් බලාගෙන ධර්ම දේශනා කරනවා. මොනවද ඒ කරුණු තුන? ධර්ම දේශනා කරන තැනත්තා විසින් දැනගත යුතු, බලාගත යුතු යෝ ධම්මං දේසේති සෝ අත්ථ ප්‍රතිසංවේදී ච හෝති ධම්ම ප්‍රතිසංවේදී ච දේශකයන් වහන්සේ ත්‍රිපිටක පාළිය අටකටාත් දැනගෙන බණ කියන්න ඕනේ. බණ කියන්නේ එක අදහසක්. ඒ වගේම බණ අහන තැනත්තාත් ත්‍රිපිටක පාළිය අටකටාත් දැනගෙන බණ අහන්නට ඕනේ. බුදුහාම කියනවා දේශනා කරන දේශකයන් වහන්සේ ශ්‍රාවකයන් දෙපක්ෂයේම ත්‍රිපිටක පාළියක් අටකතාත් දැනගෙන ධර්ම දේශනා කළ යුතුයි කියලා. සෝගණී කළ යුතුයි කියලා. මේ සූත්‍රයෙන් දෙන ප්‍රධාන අදහස ත්‍රිපිටක පාළියක් අට්ඨකතා දැනගැනීමේ තියෙන වැදගත්කමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ත්‍රිපිටක පාළියයි. මේ විග්‍රහ කරපු විස්තර කරපු කොටස අට්ඨකතා. අට්ඨකතාවලත් අටුවාවලත් නොතේරෙන තැන් විස්තර කරපු දහම් කොටස තමයි ටීකා. පෙළ අටුවා ටීකා කියලා කියන්නේ මේ කොටස් තුනටයි. මේ කාලේ ටීකාකරණයක් තිබුණේ නැති නිසා පෙළ සහ අට්ඨ කතා ඒ පෙළ පාලි ධර්මයේ විස්තර කතාව සඳහන් කළා. පෙළ අටුවා දෙක දැන ගැනීමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නට ඕන. විවිධ ප්‍රයෝජන. නමුත් මා මේ පින්වතුන්ට අද කල්පනා කරන්නට එක කරුණක් ගැන විතරයි ප්‍රකාශ කරන්නේ. අද මුළු ලෝකයේම පිළිගත්ත උසස් ප්‍රතිපත්තියක් තමයි සැලැස්මක් ඇතුව වැඩ කිරීම කියන එක. ගියක් හදන්නට මත්යෙන් සැලැස්මක් හදලා ඒ අනුව ගේ හදනවා. නගරයක් නිර්මාණය කරන්නට ගියාම සැලැස්මක් හදලා ඒ අනුව නගරේ නිර්මාණය කරනවා. රටක් සංවර්ධනය කරන්නට ගියාම තුන් අවුරුදු සැලැස්ම, පස් අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලසුම් හදලා ඒ සැලැස්ම අනුව රට සංවර්ධනය කරනවා. මුළු ලෝකයේම පිළිගත් මේ උසස් ප්‍රතිපත්තිය ලෝකයට හාපුරා කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සියලු කටයුතු සලස්මක් ඇතුවයි කළේ. උන්වහන්සේගේ ප්‍රධාන කටයුත්ත ගමින් ගමට ගිහිලා ධර්ම දේශනා කරන එකයි. ඒවත් එහෙම මෙහෙම ගියේ නෑ උන්වහන්සේ. ත්‍රිමණ්ඩල කියලා සලස්මක් හදාගෙන ඒ සලස්ම අනුව තමයි උන්වහන්සේ ගමන් කළේ. ඒ නිසා සලස්මක් ඇතුව වැඩ කිරීම ආදර්ශයෙන් උපදේශයෙන් ලෝකයාට උගන්වපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මේ කීදී සලසුන් කියනවා. මහජනතාවගේ නිවැරදි දියුණුවට උපකාර වන සැලසුම් තියෙනවා. සංවර්ධන සැලසුම් තියෙනවා. සංවර්ධන සැලසුම් කියලා කිව්වම චරිත සංවර්ධන සැලසුමුත් තියෙනවා, බාහිර සංවර්ධන සැලසුමුත් තියෙනවා. අපේ පුරාණ මුතුන් මිත්තන් රජවරුන් මේ රට සංවර්ධනය කළේ බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් අනුවයි. ඒ නිසා අප අපේ රට සංවර්ධනය කරන අවධියකදී බුදුරජාණන් වහන්සේගේ සංවර්ධන සැලසුම් මොනවද කියලා පෙළ අටුවා වලින් දැනගෙන ඒ අනුව සංවර්ධන සැලසුම හදාගෙන ඉදිරි ගමන කළ යුතු බව මතක් කරන්නට ඕන. සංවර්ධන සැලසුම් හුඟක් තියෙනවා. එයින් පෙළ අටුවා අනුව හදලා ගන්නට පුළුවන් එක සංවර්ධන සැලසුමක් ගැනයි අද ප්‍රකාශ කරන්නේ. ඒ මොකද්ද ජීවන සංවර්ධනය? ජීවන සැලැස්මයි. සැලැසුම් බොහොම කියනවා. තමාගේ ජීවිතේ දියුණු කරගන්නට උවමනා කරන සැලැස්මට කියනවා ජීවන සැලැස්ම කියලා. ඒ ජීවන සැලැස්ම පෙර අටුවා වලින් සංග්‍රහ කරලා ගත්තාම අද රටට උවමනා පරිදි හොඳම හොඳ සැලැස්මක් දෙන්නට පුළුවන්. ඒ නිසා මේ පින්වතුන්ට කියලා අටුවා දැනගැනීමෙන් හදාගන්නට පුළුවන් ජීවන සැලැස්ම ප්‍රකාශ කරනකොට කාට කාටත් වැටහෙවි තුල අටුවා ධර්මයේ ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. ජීවන සැලැස්මක් වෙනකොට මුල ඉඳලම තියෙන්නට ඕන. ජීවිතයේ මුල කොටස තමයි ළමා කාලය. ළමා කාලයෙන් තමයි පටන් ගන්නේ. ළමා කාලේ ජීවිතය පිළිබඳ හොඳම කාලය. ස්වර්ණ යුගය. ඒ කාලයට ළමයා පාතබනකොට ළමයාගේ හැදීමක් තියෙන්නට ඕන එලිපිට නැතුව වෙනත් සම්මෝධින් ළමයා ඒ සත්‍යයට හදලා තියෙන්න ඕන. ඒ නිසා ජීවන සැලැස්ම ළමා කාලයේ කියනකොට හුඟක් පහළට යනවා. පහළට කියන්නේ ඈතට යනවා. ඈතමමින් අදහස් කරන්නේ ජීවිතයේ ආරම්භය. ජීවිතයේ ආරම්භය මෞකුසක පිටසඳ ගැනීමයි. එතන ඉඳලා තමයි මේ ජීවන සලස්ම යන්නට ඕන. ඒ මුල් කොටස දෙමව්පියන් මෙහි කළ යුතු කොටසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඇතැම් මව්වරුන් තමගේ කුසේ දරුවෙකු පිළිසඳ ගත්තාම බුදුජනන් වහන්සේ හමුවන්නට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේට වැඳලා කියලා තියෙනවා ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසඳගෙන සිටිනවා. ඒ දරුවා තුරුවන් සමග ගත කරන්නටයි මා ආවේ කියලා. ඒ අවස්ථාවේදීම තුනුරුවන්ගේ ආශිර්වාදයේ කුසේ සිටින දරුවාට ලබා දෙනවා. ඒ අපේ හොඳ සිරිත් වලින් එකක්. හොඳ අදහස් කුසේ සිටියේ දීම දරුවට දෙන්නට ඕන. ඊට පස්ව අපේ පොත්වල තියෙනවා ගැප්පෙරහැර දුන්නයි කියලා ගැප්ප පරිහාරිය. ගැප්පෙරහැර කියලා කියන්නේ දරු ගැබට කරන්නට ඕන පූජා සංග්‍රහ. ඒ ආකාර දෙකකින් කළා. එක පැත්තකින් වෛද්‍ය උපදේශ අනුව ඒ ගැඹ ආරක්ෂා වෙලා වැඩෙන්න පුරුණා කරන උපදෙස් කළ යුතු දේ කළා. අනිත් අතට මාකුසෙයින් දෙද්දිම දරුවාගේ මාංශ ශරීරය වගේම ගුණ ශරීරය වැඩින්නට උගමනය කරන විදිහේ අදහස් පරම්පරාවක් මව තුල ඇති කරන එක. මවගේ අදහස් අනුව දරුවා හැදෙනවා වැඩෙනවා කියන එක අද විද්‍යාඥයෝ පිළිගන්නා කරුණක්. ඒ අවුරුදු 2500කට ඉස්සෙල්ලයි අපේ මුතුන් මිත්තන් පිළිගෙන තිබුණේ. ඒ නිසා මාවක විහිං තරුවක පිළිසිඳ අරගෙන සිටිනවා නම් බොහොමත්ම ප්‍රිය සංවෙන්නට ඕන අනෙක් කාරණාවලින් වෙන්න අදහස් වලින්. යම් කිසි විදියකින් දරුවා කුසල සිටින අවදීදී මම මුතර කිපෙන සුබ ගතිය, කලහ කරන ගතිය, තවත් විවිධ විවිධ වැරදි අදහස් වලින් යුක්තව වාසය කළොත් ළමයා උපන්නට පස්සේ ඒ ළමයාට ඒ ගති ගුණ වැඩි දියුණු වෙලා යනවා. ඒ වගේම යම්කිසි දරුණු කුසලයේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී නැත්නම් පිළිසිඳගෙන සිටින කාලයේදී මව උද දෙහැමි සිටිවිලි වලින් වීර සිටිවිලි වලින් මුත්‍ය වාසී කළා නම් ඒ දරුවා ස්වභාවයෙන්ම බොහොම දෙහිමි වීර ගතිය කෙනෙක් වෙනවා. මව කුසලෙම ඒ සැලැස්ම වෙනම දරුව හදන්නට ඕන. ඒ කාලය තුල නරක අදහස් අඩු කරගන්නට ඕන. හොඳ අදහස් වැඩි කරගන්නට ඕන. පිරිසුදු වීර අදහස් වැඩි දියුණු කරගන්නට ඕන. ඒ අනුව බලනවා නම් අද අපේ සමහර දුනෝපියන් විශේෂයෙන් මව්වරු ඔය අංශයෙන් වැඩි කල්පනා කරන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. සමහර දෙනා හිතනවා ඔබ මොසුළු කොට නමුත් එහෙම හිතන්නට හොඳ නැහැ. ඕවයින් තමයි තමාගේ දරුවා හොඳට කුසීදින හදන්නේ වඩන්නේ. එහෙමනම් ඒ කාලය තුල එබඳු වැරදි හැඟීම් ඇති වෙන පක්වත් සංග්‍රහවත් කියවන්නට හොඳ නැහැ. ඒතරා කාල පරිච්ඡේදය සම්පූර්ණ නිදහස නැති වෙන්නේ නැහැ නවකගේ. අම්මා කෙනෙක් වෙනවා නම් එහෙම වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් වෙනින් ඕවා ගැන පරිත්‍යාගයක් කරන්න ඕන. නැත්නම් තමගේ දරුවා හොඳට හදන්නට බෑ. ඒමා යන්තමින් ඒ කාරණේ පැහැදිලි කළේ එහෙම මවකුසේ ඉඳිද්දිමයි මේ දරුවා මේ විදිහට හදන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා දෙන්න ගැන හඳුන්වනකොට උද්වාචරය කියන නම්කින් හැඳින්වෙනවා. මුළු ගුරුවරු හැටියට දරුවන්ට පාසලකට ගියාම විවිධ විෂයන් උගන්වන්නට ගුරුවරුන් ලැබෙනවා. ඒ අවස්ථාවෙන් තුරු සම්පූර්ණයෙන්ම පාසලට ගියාට පස්සේ වැඩි කාලයක් අම්මා තාත්තා තමයි දරුවන් ආශ්‍රය කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා තමයි මුලින්ම හැම දෙයක්ම උගන්වන්නේ. කතා කරන්නේ නැති යන්නේ නැති කන බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා. ඒ නිසා මුල් ගුරුවරු එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මුල් ගුරුවරුන් වෙන අම්මගේ තාත්තගේ විශේෂ මොනවාද කියලා පැහැදිලි කළා. සාමාන්‍ය ගුරුවරුන්ට නම් දරුවට උගන්වන්නට විශේෂ මහඟක් තියෙනවා. අම්මටයි තාත්තට උගන්වන්නට තියෙන විශේෂ දෙකයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පාපානිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. පවෙන් නපුරින් වැළැක්වීම සහ යහපතින් යෙදවීම. අයහපති නිදවීම සහ යහපති යෙදවීම. අර්මතාර්ථ නම් වූ මුල් ගුරුවරුන්ගේ යුතුයකම ඒ කර්ම දෙකයි. ඒ විදිහට මෞකසේ සිටිය දීමත් හදලා අම්මට ඒ අදහස් දිනු කරගන්නට පියා හැම විටකම සහාය වෙන්නට ඕන. ළමයා උපන්නට පස්සේ ආදර්ශයෙන් අම්මා තාත්තා ඒ කියාපු විශේෂ දෙකෙහි යෙදෙන්නට ඕන. කුඩා අවදියේදී උපදේශය ළමයාට ඒ තරම් ගණන් නෙමෙයි. ආදර්ශය තමයි ළමයා ගන්නෙ. අම්මා කතා කරන විදිහට තාත්තා කතා කරන විදිහට ළමයා කතාවට සූදානම් වෙනවා. යන්නේ ඒ විදිහටයි. ඒ නිසා අම්මා තාත්තා ආදර්ශයෙන් තමයි මුල් කාලේ ඒ ළමයා හදන්නේ. නිසා ළමයාට තේන්නට වැරදි දේවල් කළොත් ළමයා ඒක ඉගෙන ගන්නවා. හොඳ දේවල් කළොත් ඒකත් ඉගෙන ගන්නවා. ස්වභාවයෙන්ම පෘථග්ජන సంతාන මොනකට යන ලිහිසි. හොඳ දෙයට වඩා වැරදි දේ ඉගෙන ගන්නවා. ඒ නිසා අම්මා තාත්තා කුඩා දරුවන් ඉන්න අවදීදී භූම කල්පනාකාරී වෙන්න ඕන නරක ආදර්ශ ළමයට ගන්න බැරි වෙන්නට. ගත්තොත් දෙමෝපියන්ටත් කරදරේ කාටත් කරදරේ. ඒ නිසා ඒබඳු නරක ආදර්ශ නැතුව හොඳ ආදර්ශ වලින් දරුවාට මඟ පෙන්වන්නට ඕන. ටිකක් වැඩිනකොට උපදේශයක් දෙන්නට ඕනේ. ආදර්ශයෙන් සහ උපදේශයෙන් තමයි දෙමෝපියන් අයහපති මුදවල යහපත යොදවල උදා කාලයේදී දරුවා හදන්නේ. ඊළඟට දරුවා විසින් දෙමෝපියන්ගේ සහ ගුරුවර ගුරුවරියන්ගේ ආධාර ඇතුව හැදෙන්නට ඕන කාල පරිච්ඡේදය එනවා. මේ ජීවන සැලැස්මේ නම් ආකාලෙදිම ඔය මුල් කොටස ඊළඟට දෙවෙනි කොටස ඒ දරුවන් විහිින්න ආදර්ශයත් උපදේශයත් ලබාගෙන හැදෙන කාලයයි. මේ කාලයේදී අපේ ළමයි හොඳට හිතට ගන්න ඕන ඉදිරිය සාර්ථක කරගන්නත් නම් ළමයින්ට තියෙන වැඩවල යෙදෙන්නට. ළමයිනේ ජීවම් කියනට දහසක් වැඩ තියෙන්නට පුළුවන්. ළමයින්ට පේනවත් ඇති තාත්ත කෙනෙක් උදේ පාන්දර පටන් රාජකාරි වශයෙන් වැඩ කරන හැටි විමසන හැටි මේ කුජී රාජකාරී වලට හැමෝම විශේෂණයක් වගේ අම්මා කෙනෙක් උදේ පාන්දර ඉඳලා වැඩ පටන් ගත්තයින් පස්සේ සමහර විට රැ දෙකම හරියට වෙනකම්වත් වෙහෙසෙනවා. ඒ වගේම වැඩ කියනවා. අම්මටයි තාත්තටයි ඒ තරම් වැඩ. ළමයින්ට ඒ වැඩ නෑ. ජීවිතේ පිළිබඳ ස්වර්ණ යුගයේ ළමා කාලයේ කියන ඒ නිසයි. ළමයින් දෙහිතට ගන්න උදේට දවල්ට පැයට දැනගත්ත කාලීටම ළමයි කනවා. කන්න හම් කරන්නේ කියලා ළමයික දවසක්වත් පිළිසුණාද නැහැ. ඒ ළමයි හොඳට හඳිනවා. ඇඳුම් ගන්නට කියලා ළමයි විහිසුණාද නැහැ. ඒ ළමයින්ට අධික ප්‍රසෝගෙන යන බැරි තරම් පුද්ගොඩවල් තියෙනවා. ඒ පුද්ගන්නට කියලා ළමයි විහිසුණාද ඒත් නැහැ. බලන්නට ඒ සියල්ලක්ම අම්මල තාත්තල සැපෙව්වා. තව කොටසක් රජයෙන් සැපෙව්වා. මුත ළමයින්ට කිසි බරක් නැහැ. මේ මහ පොළොව පෙරණීගෙන ආවත් කිසි ගණනක් නැහැ. ඒ වගේ හොඳ කාල පරිච්ඡේදයක් තමයි ළමා කාල පරිච්ඡේදය. ළමයින්ට කියන වැඩ මොනවද? වැඩ දෙකයි. අම්මා තාත්තට දහසක් විය හැකි ළමයින්ට තියෙන වැඩ දෙකයි. මොනවද ඒ වැඩ දෙක? හොඳට ඉගෙන ගන්න එකයි හොඳට හැදෙන එකයි. ওই වැඩ දෙකේ ළමයි යෙදෙන්න ඕනේ. වෙන වැඩ නෑ ළමයින්ට. අනිත් ඒවා අප්‍රධානයි මේ තමයි ප්‍රධානම වැඩ දෙක. හොඳට ඉගෙන ගන්නට ඕන හොඳට හැදෙන්නට ඕන. හොඳට ඉගෙන ගන්නට පාසල හොඳට හැදෙන්නට පන්සල. වෙනත් වචන වලින් කියනෝ නම් හොඳට ඉගෙන ගන්නට අධ්‍යාපනය හොඳට හැදෙන්නට ආගම. ඔන්න ඔය වැඩ දෙකේ අපේ ළමයි හොඳට යෙදෙන්න ඕනේ. එහෙම ළමයි යෙදෙන්නට නම් ඒ ළමා කාලේට ඒ වැඩ පිළිබඳව වෙනම සලස්මක් තියෙන්න ඕන. දැන් කාලසටහන හදාගෙන ළමයි වැඩ කරන්නේ ඕක හොඳයි. එහෙම තමයි හැදෙන ළමයි. සමාජයේ වැඩ කලට වේලාවට හොඳට සම්පූර්ණව කරන්නට කාලසටහනක් හදාගන්නවා. ඒ විදිහට කාලසටහනක් හරිගස්ස ගන්නට ඕන අර සැලැස්ම ළමා කාලයේ ජීවන සැලැස්ම සාර්ථක කරන්නට. තම වැඩ පිළිවෙලක් ඇතුව හොඳට ඉගෙන ගන්නට ඕනේ. හොඳට ඉගෙන ගන්නවා කියන එක අපේ බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ මෙහෙමයි. හැම කටයුත්තක්ම සකසා කරන්න දීපුව සක්කච්ඡ කාරිතා කරන වැඩක් නැත්නම් සකසා සපුරා කරන්නට ළමයිනේ දැන් ඒ ළමයින්ට තියෙන ඉගෙන ගන්න එක ප්‍රධාන කටයුතු දෙක එකක් ඒ ඉගෙන ගන්නට ගිහිල්ලා යම් තන් වෙලා පිළිමුණල භාගයට කාලයට ගාවල පාඩම් කළොත් ඒ ළමයා දියුණු වෙනවද කිසි කලක දිනු වෙන්නේ නැහැ. දෙමාපියන් ගුරුවරුන් රවටන්නට යන්ත්‍රමට පාඩම කරගෙන ගියොත් හොඳ ළමයි රැවටින්නේ. ඒ ළමයිම නෙවෙයි. ඒ නිසා කිසි විට කිසිම කරන්න එපා. සකසා පාඩම් කරනවා කියන්නේ තමාගේ පොතේ හැම වචනයක්ම හැම පදයක්ම හැම පාඩමක්ම හොඳට කියවලා අර්ථමය කරලා හොඳට උකට දරාගෙන පාඩම් කරනවා නම් අන්න සකසා පාඩම් කළා වෙනවා. සකසා පාඩම් කරන්න. කරන වැඩේ හොඳට කරන්න. පාඩම් කරන වෙලාවට හොඳට පාඩම් කරන්න. සෙල්ලම් කරන වෙලාවට හොඳට සෙල්ලම් කරන්න. ආගම අදහන වෙලාවට හොඳට ආගම අදහන්න. ඔය කලවම් කරගෙන කළොත් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට ඉගෙන ගන්නට ළමයි යනවනම් සක්කච්ඡාකාරීතා කිය අපි හැටියට සකසා සපුරා තමාගේ ඉගෙනීම පාඩම කරන්න ඕන. දෙවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ සාතච්ඡිකියතා. හැමදාමත් එක වගේ හොඳට කරන්නට ඕන. එහෙම කියන්නට හේතුනේ ලෝකේ කවදත් කවුරුත් ඉන්නවා විශේෂයෙන් ළමයි ඉන්නවා යම් කිසි කෙනෙකු අවවාද කළාම මොහොමෙන්ගෙන් පාඩම් කරනවා දවස් දෙකක් තුනක් පාඩම් කරනවා ඊට පස්සේ ආයෙත් පුරුදු තාලෙට කම්මැලි තාලෙට පාඩමට යනවා එහෙම කළා ළමයි කවදාවත් දිනු වෙන්නට බෑ ඒ නිසා හැමදාම එක වගේ හොඳට පාඩම් කරන්න ඕනේ. එක දවසක් හරි පාඩම හරියට නොකළොත් සමහර විට අවුරුද්ද අවසානයේ පවත්වන විභාගයෙන් අසමත් වෙන්නටත් ඉඩ තියෙනවා. විභාගයෙන් ප්‍රශ්න අහනකොට ගුරුවර ගුරුවරියන්ට ඕන පාඩමකින් ප්‍රශ්න අහන්නට පුළුවන්. යම් කිසි විදියකින් ඒ ළමයා හරියට පාඩම් නොකරපු යන්තම් වෙලා පිළිමවල භාගිත කාලයට ගාවල පාඩම් කරපු පාඩමෙන් ප්‍රශ්න අහලා තිබුණා නම් උත්තර දී ගන්නට බැරුව සමහර විට මුළු විභාගෙන්වත් අසමත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසායි සාකච්ඡා කිරියට හැමදාමත් එක වගේ හොඳට ඕන සමයෙන් ඉගෙනීමේ කටයුතු යෙදෙන්නේ කිව්වේ. අනික දුක කලක් කිරීම. දුක කලක් කරනවා කියන්නේ අමුකසේ ඉලක්කයක් ඇතුළේ ඉගෙනීම කරන්නේ. මේ සමාජයේ යම්කිසි තත්ත්වයක් බලාගෙන ඉගෙනගෙන ශාස්ත්‍රඥයෙක් වෙන්නට, විද්‍යාධරයෙක් වෙන්නට, වෛද්‍යවරයෙක් වෙන්නට, නීතිවේදියෙක් වෙන්නට වෙන යම්කිසි තත්ත්වයකට පෙමිනෙන්නට. ඒ බලාපොරොත්තුව ඇතුව තමයි ඉගෙනීම කරන්නට ඕන. බලාපොරොත්තුව කියන වචනය අනුව මේ සත්‍යයන් අපිට පේන සත්‍යයන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්. බලාපොරොත්තු අවසන් කරපු අය බලාපොරොත්තු ඇති අය බලාපොරොත්තු නැති අය බලාපොරොත්තු අවසන් කරපු අය කියන්නේ බුද්ධ ධර්මයේ හැටියට රහතන් වහන්සේ. උන්වහන්සේගේ බලාපොරොත්තු කටයුතු සියල්ලක්ම අවසානයේ රහත් වෙනකොට. බලාපොරොත්තු ඇති අය කියන්නේ වැදගත් මිනිසයන්. ඥානවන්ත මිනිසයන්. බලාපොරොත්තු නැති අය කියන්නේ තිරසනුන් සමහර විට හා සමාන මිනිසුන් සිටිනවා. තිරසනාට ජීවිතය පිළිබඳ දුක බලාපොරොත්තුවක් නැහැ. උපන්නට ගද්දින් මරණකම් ජීවත් වෙනවා. ජීවිතය තල්ලු කරගෙන යනවා. එහෙම හොඳ නෑ මිනිසෙක් වුණොත්. යම් කිසි ලක්ෂයක් තියෙනට ඕන. අන්නේ ඉලක්කය, ඒ බලාපොරොත්තුව සම්පූර්ණ වෙනතුරු ඉතින් මේ කටයුතු හොඳට කරන්නට ඕන. එතකොට තමයි තමා හොඳට ඉගෙන ගන්නවා වෙන්නේ. හොඳට ඉගෙන ගත්තට මදි හොඳට හැදෙන්නත් ඕන ඉගෙනීමයි හැදීමයි දෙකම එක වගේ යන්නට ඕන බුදුරජාණන් වහන්සේ නුගක්කමට නිග්‍රහ කළා නුගක්කමට ප්‍රශංසා කළා ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ උගත්කම හැදිච්චකම පසුබිම් කරගෙන තියෙන්නට ඕන උගත්කමයි හැදිච්චකමයි දෙකම එක හා සමානව තියෙන්නට ඕන මේ දෙකම එක හා සමානව හොඳට දිනු කරගත්තොත් ඒ තනත්තා දමරතරන් කැලක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. රත්තරන් වටිනවා. දමරතරන් හොඳටම වටිනවා. උගත්කම හැදිච්චකම දෙකම එක හා සමාන දිනු කරගත්ත ළමයා තරුණයා බමරත්තරන් කැලලක් වගේ ඒ නිසා හොඳට ඉගෙන ගන්නට හොඳට හැදෙන්නට හොඳට හැදෙන්නට තමයි ආගම බෞද්ධ ළමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ළමයින්ට වුණා කොටස් බොහොම තියෙනවා. ඒ ළමයින්ට ගැලපෙන කොටස් වලින් තමා කාලයේදී ආගම ඉගෙන ගන්නට ඕන. කුඩා අවදී ඉඳලම අම්මා තාත්තාගේ ආදර්ශය සහ උපදේශය අරගෙන හැදුණු වැඩුණු ළමයා අයහපතින් මිදලා යහපතේ ඉඳලා ආපු ළමයා දැන් තමන්ම ඒ මඟ දැනගෙන යන්නට ඕන. මෙතෙක් අම්මා තාත්තා තුන්ට ගෙනල්ලා ළමයා හොඳ තත්ත්වයකට පත් කළා. කොට ළමයාගේ යුතුකම තමයි මේ මඟම ඉදිරියට ගමන් කරන එක. විශේෂයෙන් අපේ රටේ ළමයි මහා විශාල සංඛ්‍යාවක් සිටින නිසා මේ ළමයි සැලැස්මක් ඇතුව හැදීම වැඩි වීම ඉතාමත් අවශ්‍යයි. 971 ජන සංගණනය අනුව අවුරුදු 15 පහළ ළමයි 141ක් ලොකු ගණනක් 141ක් කියනකොට ඒ තරම් විශාල ගණනක් ඉන්නවා ළමින් අවුරුදු 15න් පහළ. ඒකට මේ ළමයි ටික අපි කරුණුත් එක්කම වෙලා හරියට හදාගත්තේ නැත්නම් බලන්නට මේ තරම් විශාල සංඛ්‍යාවක් නිකන් හැදිලා වැඩිලා ආවොත් අපේ රටේ ජාතියට ආගමට භාෂාවට කුමක් වෙයිද කියලා. සාධිමෝපියුත් සැලකිලිමත් වෙන්නට ඕන. ගුරුවරු ගුරුවරියන් සැලකිලිමත් වෙන්නට ඕන. වැඩිහිටියනුත් ඒ වගේම විසුණු මහසේලා පාලකයන් කියන හැමදෙනාම එක වගේ සැලකිලිමත් වෙන්නට ඕන මේසා විශාල ළමා සංඛ්‍යාවක් හරියට හදාගන්නට. ඒ හරියට හදාන්නට නම් මේ ජීවන සැලැස්මේ තියෙන්න ඕන ළමා කාලේ හොඳට ඉගෙන ගන්න එකයි හොඳට හැදෙන එකයි සපුරන්නට. ළමා කාලේ ඉවර වෙනකොට එන්නේ තරුණ කාලය. තරුණ කාලේ කොටස් දෙකකට බෙදලා හැදින්නට ඕන වැඩින්නට ඕන. අපේ රටේ තරුණයන්ගේ සංඛ්‍යාව අරගෙන බැලුවත් ලොකු ගණනක්. 100ට 19ක්ම අවුරුදු 15යි 25යි අතරේ තරුණ තරුණියන්. සාමාන්‍ය ගණනින් ගන්නකොට 25 ලක්ෂයකට ලං වෙනවා. ඒකට 25 ලක්ෂයකට ආසන්න ගණනක පිරිසක් ඉන්නවා අවුරුදු 15යි 25යි අතරේ තරුණ තරුණියන්. සාල ගණනක්. මේ අය හරියට හැදුනේ නැත්නම් ඊළඟ පියවර බොහොම අසාර්ථක වෙනවා. රටක් සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ කාලේ මේ අවුරුදු 10 තුල ඉන්න මේ පිරිස හොඳට හදන්න ඕනේ. එයින් ඒ කාලයේ ඒ අවුරුදු 10යි පහක් පමණ තවත් ඉගෙන ගන්න අවදිය. සමහර දෙනා නම් ඊටත් වඩා වෙනකන් සමහරට 25 විතර කිට්ටු වෙනකන්වත් ඉගෙනීමෙහි යෙදෙනවා. වැඩි දෙනා අවුරුදු 20 ආසන්න වෙනකන් තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා තරුණ වයසේ සිටින ඒ අයට සුදුසු අධ්‍යාපන විෂයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් තරුණ වේගයෙන් ඒ තරුණ වේග පාවිච්චි කරන්න පුළුවන් විදිහට ජීවිතය සකස් වෙන්නට ඉගෙනීමක් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සැලැස්මේ අනුව තරුණ වියට පා තබනකොට අපේ හිතම අවුරුදු 15න් කියලා පා තබනකොටම තරුණ තරුණියන්ට ඇතුළත වර්ධන්නට වන අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අදහස තරුණ කමේ වටිනාකමත් තරුණකම පාවිච්චි කරන පිළිවෙල. බුදු ධර්මයේ අනුව තරුණ කාලේ බොහොම සැලකිලියෙන් බොහොම පිරිසුදුව හොඳට ගත වෙන්නට ඕන. පිරිසුදු චරිතයකින් යුක්ත වන්නට ඕන. යුවාචාරයේ භ්‍රමචර්යයන් භ්‍රමචාරී යුවාසියා කරුණිකු නාම හොඳට හැසිරෙන්නට ඕන. ශ්‍රේෂ්ඨ හැසිරීමකින් යුක්ත වෙන්නට ඕන. ඒ තරුණයාගේ උතුම් හැසිරීම තමයි ශ්‍රේෂ්ඨ හැටියට සැලකන්නටත් ඕන. ඒ නිසා අපේ තරුණ තරුණියන්ට ඒ මුලින්ම තරුණ වියට පාසලනකොට ඒ ජීවන සැලැස්ම අනුව ඒ අයට හැඟීමක් දෙන්න ඕන. කුමක්ද මේ තරුණකම පාවිච්චි කරන හැටි? තරුණකමී කියන එක මහා jigපල ලැති එකක් නෙවෙයි. අවුරුදු 15න් 18න් 20න් වගේ ආරම්භ වෙනවා. අපි 15 කියලා කියනවා. අවුරුදු 15න් පටන් ගත්තම මේ කාලයේ හැටියට නම් අවුරුදු 35 විතර වෙනකොට තරුණකම් අවසానයි. යම් යම් දෙනාගේ හිතේ තරුණකම් තිබුණත් මේ කාලයේ හැටියට නම් කයේ තරුණකම් ඇතිවක් පේන්නට නෑ. අවුරුදු 35 විතර වෙනකොට බොහෝ දෙනා දුර්වලකට හැරිලා දැන්. එහෙම අවුරුදු 20ක් පමණ වූ මේ කාල පරිච්ඡේදයේ වරද්දල පාවිච්චි කළොත් තාම හොඳ කාල පරිච්ඡේදයේ වරද්දල පාවිච්චි කළොත් අවුරුදු 35න් තරුණකම අවසන් වෙලා අවුරුදු 70ක් ජීවත් වෙන්නට සිද්ධ වුණොත් ඉතිරි අවුරුදු 35ම අඳුරු සංගතයි අවාසනාවන්තයි අනිත් අතට ඒ අවුරුදු 20ක් පමණ වූ තරුණ කාලයේ හොඳට කල්පනාවෙන් ජීවත් අවුරුදු 35න් තරුණකම අවසන් වෙලා අවුරුදු 100ක් ජීවත් වෙන්නට සිද්ධ වුණත් ඉදිරි කාලයේ සම්පූර්ණයෙන්ම එළියයි වාසනාවන්තයි. මේ ටික අපේ ළමයින්ට කාමවත් ගන්නට උන තරුණ වියට පහස බනකොට. අනිත් අතට මේ ළමයි නමුලි යවන පත්පු සංග්‍රහ වැඩි වුණොත් එහෙම කොච්චර බණ කිව්වත් ඒ වගේම වෙන වෙන අය මේ දරුවන් හදන්නට කුමන මහන්සි ගත්තත් හදන්න තමයි වෙනවා. කරුණ කාලේ, වේගවත් කාලේ ඔය නවත්තන්නට ගියාම තව තවත් දරදඬු වෙනවා. ඒ නිසා හොඳින් වුණ හදාගන්නට වැරදි දෘෂ්ටි ළමයින්ගේ ඔළුවට නොයටින්නට වැරදි අදහස් ළමයින්ගේ මනසට නොයටින්නට අපි රැකබලා ගන්නට ඕනේ සමාජයේ කුඹුරු විදියේ වැරදි දෘෂ්ටි සහ වැරදි දර්ශන ළමයින්ට ලැබෙනවා. අන්න ඒවන් ගලක් ගන්න ඕන. නරක කුප්පත් සංගරා බංග වෙනකොට ඒවා නිකනිකම්ම හින්දනවා ළමයින් ගොඩුවට. එතකොට බොහොම අමාරු හදාගන්න. ඒ නිසා ඒ පැත්තෙන් අපි යම්කිසි පාලනයක් තියෙන්න ඕන. කඩම පාලනයක් නෙවෙයි. ළමයි තරුණයන් යෝගින් කළ හදන තත්වයක් නෙවෙයි. වැඩගත් මිනිසයන් විදියට හදන තත්වයක්. මනුෂ්‍යකම රැකගෙන විරෝධ වන්නට මනුෂ්‍යකම රැකගෙන ඒ තමගේ තරුණකම පාවිච්චි කරන්නට ඒ කාලයක සුදුසු පත්පත් පිළිලකුත් කියන්නට ඕන. ළමයි බොහොම කැමති රසවද්දේ කියවන්නට. චරිතේ දිනුවන විදිහට රසවද්දේ යොදන පුත් කියන්නට ඕන. චරිතේ දූෂණය වෙන විදිහට පුත් ලියලා තිබුණොත් ප්‍රාමාරිය චරුණිය බේර ගන්නට. පරිවර්තනයන්ම කියනවා. ඒ නිසා මුල් අවධියේ විශේෂයෙන්ම අවුරුදු 15යි 25යි අතරින් මුල් අවුරුදු පහේදී විශේෂත්වයක් තියෙනට ඕන හොඳ ආදර්ශ හොඳ උපදේශ දීලා මේ තරුණ තරුණියන්ගේ තරුණකම රැකගෙන ඉදිරි ගමන කරන්නට මඟ පෙන්වීමක් වශයෙන් ඊළඟට තරුණයන් රැකී ආරක්ෂා කරන කාලෙට පාතබුණා. ඊම රැකී ආරක්ෂා කරන කාලයට පාතබුවම ඒ රැකී ආරක්ෂාවන් හරියට කරන හැටි උගන්වන්නටත් ඕන ඒ වගේම ඒවා කරන ක්‍රම යොදන්නටත් ඕන පහසුකම් සලසන්නටත් ඕන. අපේ පැරණියන් අපේ මුතුන් මිත්තන් අනුගමනය කරපු පිළිවෙල අදටත් හොඳයි. අද අපේ සමහර අය තරුණ වයසට එනකොට මේ අලුත් අලුත් විදිහේ අධ්‍යාපන ලැබුවම ගොවිතැනට සුළු කර්මාන්තවලට වැඩි උනන්දුවක් නෑ. සමහර විට ඒවා පිළිකුල්කත හිතෙනවා. ඒක නිකන් මාධිකමක් හැටියට සැලකෙනවා. ඒ හැඟීම පුරන් කරවන්නට ඕන. පුරාණ කාලයේ හැඟීම පුරන් කළේ කොහොමද? අපේ රජවරුන් බොහොම ඥානවන්තව ක්‍රියා කළා. රජවරුන්ට රටට අවශ්‍ය යම්කිසි ප්‍රකාශයක් මහජනයා ඇතුළට වද්දන්නට ඕන නම් එදා රජුරුව එකපාරට මේක නියෝගයක් හැටියට කියන්නේ ගියේ නෑ. රජුරුවන් අනුගමනය කර පිළිවෙල. රජුරුවන් දන්නේ නැත්නම් දන්න කෙනෙකුෙන් අහන් ගන්නවා මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ ටික දැනගන්නවා. දැනගෙන මහජනයාට කියවන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ලවා. එදා ගමේ පන්සලට බොහොම ලොකු තනක් තිබුණා. ගමේ ජනතාව නිවර නිරුණුව ගැන කතා කරන්නට රැස් වෙන්නේ පන්සලේ ශාලාවටයි. පන්සලේ ස්වාමීන් වහන්සේ තමයි නිවර නිරුණුව පිළිබඳ අනුශාසකයන් වහන්සේ. එනිසා පන්සලේ ස්වාමීන් වහන්සේ කිව්වම ඊට වඩා උසස් කෙනෙක් ගමේ හිටියේ නෑ. රජවරුන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු කොටස අරගෙන ගමේ පන්සලේ හාමුදුරුවෝ ලවා ගමේ ජනතාවට කිව්වලු. මේ පිළිතුරු දන්නවා අද අපේ බෞද්ධ වෙනට අන් කවුරුන් කිව්වයි කියන එකටත් වඩා ඉහළයි බුදුරජාණන් වහන්සේ කීවා කිව්වම. එයා අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා හිතනකොටම ඒකට බොහොම ලොකු සැලකිල්ලක් ඇති වෙනවා. ඒ ක්‍රමයටයි එදා වැඩගෙන ගියේ. ප්‍රතිරක්ෂා පිළිබඳව කියනට ගිය බුදුරජාණන් වහන්සේ උසස් කර්මයේ අනුව අංක පිළිවෙලින් උන්වහන්සේ පැහැදිලි කළා. ප්‍රතිරක්ෂා වලින් පළවෙනි අංකය දුන්නේ උන්වහන්සේ ගොවිතැනටයි. විශේෂයෙන් ආසියාතික රටවල ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. ඉන්දියාවෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේ පළවෙනි අංකයට දුන්නා. ඒකාතකින් හැම දිනාටම අවශ්‍ය දේ නිපදවන්න. ආහාර නැතුව කාටවත් ජීවත් වෙන්නට බෑ. ජීවත් වීමට අවශ්‍ය දේ නිපදවන්නා ගොවියා. වැඩි දිනා කරන රස්සාවත් ගෝචනයන් වගේ රටවල් වල. අනිත් අතට කාටවත් නැති කරන්නට බැරි රස්සාව. එහෙනම් මෙහෙන් අර වරදට මේ වරදට එළියට දාන්නට පුළුවන් කමක් නැහැ. මහ පොළොව තියෙනකම් ගොවිතැන් කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනි අංකයේ රස්සාව හැටියට පෙන්වනවා. ඒ රජවරු නිදින් පන්සලේ හාමුදුරුවන්ගේ මාර්ගයෙන් ගමේ ජනතාවට කිව්වා. ගමේ ජනතාව ගොවිතැනට පිළිකුල් කළේ නැහැ. බොහොම උසස් කොට සැලකුවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ. එලෙසින් උසස් කොට සැලකීම නිසා ගොවිතැන හොඳට කළා. බොහොම හොඳ ක්‍රම හදාගෙන තිබුණා. අද මේ සාමූහික ගොවිතැන් කියන අපේ සමහර දෙනා පිටරටවල් වලට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. නමුත් සාමූහික ගොවිතැන් අවුරුදු දහස් ගණනකට ප්‍රථම තිබුණේ අපේ රටේ. අර ගොවිතැනට උනන්දු වෙච්ච අය සාමූහික ගොවිතැන් තමයි පටන් ගත්තේ. ගමේ සියලු දෙනාම එකහුව වෙලා රොමුණුක සමගියකින් ඒ වැඩ කළා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි අංකය දුන්නේ ඊළඟට වැඩි දිනා කරන රස්සාවට වෙළඳාමට මේ වගේ රටවල් වල ගොවිතැන ඇරුණම වැඩි දිනා කරන රස්සාව වෙළඳාම තුන්වෙනි තැන උන්වහන්සේ දුන්නා ගව පාලනයට ගෝරක්ක කියලා උගන්වලා තියෙනවා ගව පාලනය මේ පෙරදිග රටවල් වල විශේෂයෙන් අපේ රටවල් වල ලංකාවේ තිබුණ ගව පාලනය බොහොම හොඳට හැම ගෙදරකම වගේ ඉන්නකෙනක් දෙන්නේ හිටියා. වැඩි ගණනක් හිටියා. ප්‍රයෝජන දෙකක් බලාපොරොත්තු වෙයි. එකක් පස්කෝ රස බලාගෙන. ගෙදර කුමනා කරන පස්කෝ රස. අනික ගවයාගේ උදව්වෙන් තමයි ගොවිතැන් කළේ. ගවයා උරුර හාර දෙන්නට උදව් වුණා වගේම පොළොව පෝර කළ දෙන්නටත් උදව් වුණා. වෙනසා ගව පාලනය කියන එක තුන්වෙනි තැනට උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ කාරණා රජවරුන් මන්සලේ හාමුදුරුවෝ කිව්වම ගම වාසීන් මේ වැඩේ හොඳට කරනවා. එහෙනම් අපේ රටේ ඔය ගව පාලනය සත්ව පාලනය ගැන පරිශීලනය කරපු අය කියන්නේ ආහාර පිණිස මස් පිණිස ගවයන් නැති කිරීම ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැහැ කියලා. මොකද මේක මේ අපේ රටේ බොහොම හොඳ දෙයක් හැටියට කරනවා. සග්ගව පාලනයේ තුන්වෙනි තැනට ගෙනාවා. හතරවෙනි තැනට උන්වහන්සේ කර්මාන්ත ප්‍රකාශ කළා. ඊළඟට වැඩි දෙනා කරන රස්සාවයි. විශේෂයෙන් අපේ රටවල තිබෙන සුළු කර්මාන්ත. ඒකට හුඟක් දෙනකොට රස්සාව ලැබෙනවා. මහා කර්මාන්ත වලින් නිපද වීම ඉක්මවුවත් උගත් දෙනෙකුට රස්සා නැතිව යනවා. එදා තිබුණු සුළු කර්මාන්ත නිසා රැකිරක්ෂා ප්‍රශ්න මේ යනවා විස්තර ගන්නට පුළුවන් වුණා. පස්වෙනි තැනට උන්වහන්සේ රජයේ සේවයේ සඳහන් කළේ අතලොස්සකට ඉඳ තියෙන සේවයයි. ඒ අතලොස්සකට ඉඳ තියෙන රජයේ සේවයට ඉන්න තරුණ තරුණියන් සියලු දෙනාම ඇතුල් වෙන්නට ගියාට වැඩක් වෙනවද? නිකන් කාලේ නාස්ති කර ගැනීමක් පමණයි. අනිත් අතට ගොවිතැනක වෙළඳාමට ගවපාලනයට සහ කර්මාන්ත වලට ගියාම ආදායමත් බොහෝ විටම රජයේ සේවයට වඩා ලැබෙනවා. අදත් එහෙමයි. සමහර හොඳට වතුර තියෙන පොළොව සාරවත් ගොවි ජනපදවල අක්කර පහේ ගොවියෙකු සමහර විට අවුරුද්දකට ලබන ආදායම වශයෙන් උපයල් 8000 පාරිශ්‍රාහික රජයේ සේවයට ගිහිල්ලා කී දෙනෙකුට මෙහෙම ආදායමක් ලැබෙන්නේ අනිත් අතට වියදම තවත් අතකින් ගොවියා කන්න දෙකම වැඩ කළා 6 මාසයක් නිමාඩු පිට ඌවා තමයි එදා අපේ රජවරුන් ජනතාවට හොඳට පැහැදිලි කළ දුන්නේ ඒ පැහැදිලි කිරීම අනුව හොඳට ඒ අය ගොවිතැනෙහි යෙදුණා විරදාමෙහි ගවපාල්මී හා කර්මාන්තවල. තව කොටසක් එදත් පජේසීවයට ගියා. දැන් අපි තරුණ පිරිසට ඒ කාරණේ හේතු ගන්නලා මඟ හදලා දෙන්නට ඕන ඒ අයට ඒ කටයුතු වල දෙන්නට. බණපොතේ කියනවා හදන මඟ මොකක්ද කියලා. මේ සලස්ම අනුව වැඩ කරනකොට වෙන ප්‍රයෝජන බලන්නට. ඒ අයගේ රස්සා පිණිස කරන වැඩපිළිවෙල. පුරාණ උපදේශයක්. රජ කෙනෙකුට දෙන ලද උපදේශයක්. ඒකේ ආරක්ෂා නැති අය සොයන. සොයන ගොවිතැන් කරන්නට කැමති අය ඉන්නවනම් ඒ අයට හොඳ සාරවත් පොළොව දෙන්නට, බිම් කොටස් දෙන්නට, ඒ වගේම අවි ආයුධ සපයලා දෙන්නට අනිත් අතට ගොවිතැන් කරන්න තියුණා කරන විවිතර සපය ලැබුණාට ආදායම් ලැබෙනකම් ජීවත් වෙන්නට ආධාර මුදලක් දෙන්නට ඊට පස්ව ආදායම් වෙනකොට බදු අය කරන්නට ඒ එදා කියාපු වැඩ පිළිවෙලයි අද වුණත් ඒ විදිහට තමයි කරන්නට තියෙන්නේ සමහර විට එහෙම කරන්නට ගියත් අපේ තරුණ පිරිස් වැඩි උනන්දුවක් නැහැ කියන එක වරින් වර අහන්නට ලැබෙනවා. දෙපැත්තකින් ඒ අය උනන්දු කරවන්නට ඕන. එක පැත්තකින් පහසුකම් සලසා දෙන්නට ඕන. සමහර විට සමහර ප්‍රදේශ වලට ගිහින් ගෑවම මොන විදිහකටවත් ජීවත් වෙන්නට බෑ. ඒ තරම් කර්කශයි වතුරක් නෑ. මේක අපහසුකම් තියෙනවා. ඒ වුණාමත් ඒ අය කලකිරිලා එනවා ඉන්නට. ඒ පහසුකම් සලසන්ට ඕන විශේෂයෙන් පහසු ප්‍රදේශ සොයා බලා යොදවන්නට ඕන. තාමත් අපේ රටේ කැලෑ මහා රාශියක් තියෙනවා. මේ සියලුම කැලෑ කැපීම හොඳ නැති වුණත් තව හොඳ ප්‍රදේශවල වවන්නට පුළුවන් කැලෑ බොහෝ තියෙනවා. ඒකට අපේ තරුණ පිරිස් කැඳවල ඒ අයට කරුණු පෙන්වලා දීලා තරුණකමක් රැකගෙන හොඳ ආදානමක් ලබන්නට පුළුවන් මාර්ග මෙහිමයි කියලා පැහැදිලි කරලා දීලා බුදුරජාණන් වහන්සේත් මෙහෙමයි ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. ඒවත් පැහැදිලි කරලා දීලා යෙදුවොත් බැරි කමක් නැහැ. මේ විදිහට ඒ සැලැස්මේ තරුණ කාලය තියෙනට ඕන කොටස් දෙකකින් යුක්තව ඉගෙන ගන්න කොටසයි හම්බ කරන කොටසයි අග කොටස. මේ ජීවන සැලැස්මේ ඊළඟ තේන්නේ පෞල් ජීවිතයකට පාතබන කොටසයි. පෞල් ජීවිතයකට පාතබන අය පවුලක් පවත්වන්නට තරමේ ආදායමකින් යුක්ත වන්නට ඕන. ඒ නිසා තමයි අර තරුණ කාලයේ අග කොටසේ හොඳට රස්සාවල් කරලා හම්බ කරන්න පටන් ගන්නට ඕන. එහෙම තරුණ කාලේ ඒක පටන් ගත්තොත් එතනදී තමයි පවුල් ජීවිතයකට භූමිය හරියන්නේ. ආදායම තියෙනවා. මොකද පවුල් ජීවිතයක් හොඳින් ගෙනියන්නත් පුළුවන්. ආර්ථික දියුණුව කියන එක බොහොම හොඳට ඇති වෙන්නට ඕන. ගතියේ උගතුන් බුදුරජාණන් වහන්සේගේ නොයෙක් දේ හොඳයි කියලා කියනවා. තව ටික කලක් යනකොට උන්වහන්සේගේ හැම දෙයක්ම හොඳයි කියයි. මෑතක් වෙනතුරු මේ දර්ශනීය පැත්තෙන් තමයි හොඳයි හොඳයි කියාගෙන ආවේ. මෑතකදී යුරෝපයේ ඉහළ කියනවා පොතක් ජර්මන් උගතකු විහිං ලියලා තියෙන්නේ ඒ එක කොටසක් බෞද්ධ අර්ථශාස්ත්‍රයේ ආර්ථික ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ථික ක්‍රම එතුමා කියන්නේ කාටත් හොඳ දැන් ඒක තමයි කියලා. ඒකද එතුමා හොඳට පෙන්නනවා මේක ගැඹුරු අදහසක් පෙන්නන්නේ. දැන් බෞද්ධයාට ඉස්සර පුරුදු කරලා තිබුණේ දැන් නැති වෙන්නට පුළුවන්. ඒව නැති වෙන නිසා තමයි මේ සේරම අමාරුකම්. හැලයක් හිටවනකොට අනුන්ගේ හපතට ඒක කරන්න. අඹතලයක් හරි කොස්තලයක් හරි හිටනකොට ඒ බෞද්ධය හිතුවේ අනුගේ හබතන. එහෙම හිතාගෙන. එහෙම වීමට හේතුනේ බුදුරජාණන් වහන්සේගේ සදා පුණ්‍යක් පවඩන සූත්‍රයයි. එහෙම දස්සිත වීම, සිවණට ප්‍රයෝජනෙට පෙරහිට වීම හැමදාම පිළිවැඩෙන පින්කමක් හැටියට ඉගෙනනවා. ඒ නිසා පළයක් හිතවනකොට අනුගේ යහපත බලාගෙනයි හිතවන්නේ. ඒක තමයි නියම ආර්ථික න්‍යාය ක්‍රමය කියලා ඒ කුරුවරයා ලියනවා. ඒකට එහෙම නෙමෙයි පස්සේ ඒක නැත්නම් හැමතිස්සෙම අනුගේ යහපත ගැන හිතලා හොඳට වැඩ කරනවා. ඒ හැඟීම වර්තන්නට ඕන අර කරුණ කාල පරිච්ඡේදයේ. ඒකට එහෙම ඇවිල්ලා පෞල් ජීවිතයකට පාතබනවා. පෞල් ජීවිතයක් වාසනාවන්ත කරගන්නට ආර්ථික සම්පත්තිය තියෙන්න ඕන. ඊටත් වඩා තියෙන්න ඕන ඕනෝන්ගේ යුතුයකම් නමින් ප්‍රකාශ කරපු කොටස. යුතුයකම් කියන්නේ නොකරම බැරි වැඩ දැලිච්චම ක්‍රියා. අම්මා තාත්තා දූ දරුවන් හදන්න වඩන්න බැඳිලම සිටිනවා ඒ අම්මා තාත්තාගේ යුතුයකම්. අම්මා තාත්තට අවනතෝ කීකරුව හැදිලා වැඩිලා අම්මා තාත්තා රැකබලා ගන්න බැඳිලම සිටිනවා ඒ යුතුයකම්. බෞද්ධ යුතුයකම් අපේ යුතුයකම්. ස්වාමි පුරුෂයෙකු විසින් භාර්යාවකට පවතින්නට ඕන හැටි. හොඳ ස්වාමි ලක්ෂණ. භාර්යාවක් විසින් ස්වාමියෙකුට පවතින්නට ඕන හැටි. හොඳ භාර්යා ලක්ෂණ කොහොම අගියට පැහැදිලි කරලා තියෙනවා. ඒකට ආර්ථික සම්පත්තිය තියෙන්නට ඕන වගේම ඒ කියාපු යුතුයකම් කොටස තියෙන්න ඕන. එතකොට තමයි ගෙදර දෙවිලුවක් හැටියට සබා ගන්න පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මරණින් මත්තේ ලැබෙන දෙවිලෝකුත් තියෙනවා. තමාගේ ගෙදරම දෙවිලෝක් හදාගන්නට පුළුවන්. මරණින් මත්තේ ලැබෙන අපායකුත් තියෙනවා. තමාගේ ගෙදරම අපායක් කරගන්නත් පුළුවන්. ගෙදර දෙවිලෝක් හෝ අපායක් හෝ කිරීම පිටායට කරන්න බෑ. ගෙදර අය විහිම්මයි කරන්නේ. යම් කිසි ගෙදරක වාසය කරන ස්වාමි පුරුෂයත් භාර්යාව ඕනෝන්ට ප්‍රියමනාප නැත්නම් නිතරම අඬදබරකම් අස්මිත්කම් පවතිනවනම් තම තමන්ට ඇති යුතුයකම් ගුණධම් සපුරන්නේ නැත්නම් ඒ විදද ප්‍රමාණයෙන් කුඩා වූත් ලොකු අපායක් හා සමානයි. පිටින් බැලුවම හොඳින් ඉන්නා වගේ පෙනුනත් ඒ ඇත්ත ඇතුළතින් හොඳින් නිවින්නේ. එබඳු දෙදෙන ස්වාමි පුරුෂයාගේ යම් යම් කතා බහ ගති පැවතුණු නිසා භාර්යාව දුක් වෙනවා. එබඳු දෙදෙන භාර්යාවගේ කතා බහ ගති පැවතුණු නිසා ස්වාමිය දුක් වෙනවා. අපායක වගේ වාසය කරන්නේ. යම්කිසි විදරක වාසය කරන ස්වයං පුරුෂයත් භාර්යාවත් ඕනෝන්ට ප්‍රියමනාප නම් සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා නම් තම තමන්ට අයිති යුතුයකම් ගුණධම් සම්පූර්ණ කරනවා නම් ඒ විදර ප්‍රමාණයෙන් කුඩාවත් ලොකුවත් දිව්‍ය ලෝකයක් හා සමාන කොටයි උගන්වන්නේ. ඉබඳු විදර වාසය කරන අය විතර පේනවටත් වඩා බොහොම සමගියෙන් ප්‍රේමයෙන් වාසය කරනවා. දිව්‍ය ලෝක වගේ වාසය කරනවා. අන්න ඒ බඳු උපදේශ මාලාවක් ඒ යුගයට සරිලන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. සිගාලෝවාද සූත්‍රයේ තියෙන යුතුයකම් ගැන අපේ රටේ උගත් සදහවත් පිරිස බොහොම සලකනවා ඒව උසස් කොට කියනවා ඒ අතර පින්වත්නි දැන් අවරදිග රටවල උගතුන් බොහොම උසස් කොට වර්ණනා කරනවා සමහරුන් ලියනවා කියනවා පෙරදිගින් අවරදිගට වෙන මොනෝ නැති වුණත් කමක් නැත සිගාලෝවාද සූත්‍රයේ ගිහින් දුන්නත් ඇත කියලා. ඒද අවරදීව රටවල් වල පෞල් ජීවිතේ බොහොමත්ම අසාර්ථක වෙමින් යනවා. ඒ අය කියනවා මෙන්න මේ වගේ යුතුයකම් නැති නිසායි ඒ තරම් අසාර්ථක වීමක්. මේවා ඊටම අවශ්‍යයි කියලා. ඒකට අපට මේ ජීවන සැලැස්මේදී හොඳට පෞල් ජීවිතයේ ගෙනියන්න උවමනා කරන උපදේශ මාලාවක්ම අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා. ඒ නිසා ඒ කොටස තව ජීවන සැලැස්මේ කොටසක් හැටියට සලකන්නට. අනතුරුව තියෙනවා හිංකම් කොටසක්. අප කර්මයේ සහ පුනර්භවයේ විශ්වාස කරන අය. పూర్වයේ කරන ලද හොඳ කර්මයන්ගේ ශක්තියෙන් මේ ජීවිතේ වාසනාවන්තව ලැබුණාක් වෙන්න මතු ජීවිත වාසනාවන්ත කරගන්නට අපි මේ ජීවිතයේදී හොඳ කර්ම රැස් කරන්නට ඕන. ඒ හොඳ කර්ම රැස් කරන්නට යනකොට පින්කම් කරන්නට යනකොට දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින්ම රැස් කරන්නට ඕන. එසේ රැස් කරන්නට කියලා ප්‍රකාශ කළේ මන්ද? තමාගේ ජීවිතේ සඵල කරගන්නට නම් කර්ම තුනක් එකට එකහුව වෙලා ලැබෙන්නට ඕන. භවභෝග සම්පත්, වාසනාවන්ත උත්පත්තිය, නුවණ. තමාගේ කටයුතු කරගන්නට වස්තුව තියෙනටත් ඕන. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ අඩුවක් නැතුව ඉන්ද්‍රිය විකල නොවි හොඳට වාසනාවන්තෝ උත්පත්තියක් ලබන්නටත් ඕන. ඒ දෙකම තිබුණා නුවණ නැත්නම් මන්ද බුද්ධිකනම් ජීවිතෙන් වැඩක් නැහැ නුවණ තියෙන්නත් ඕන. ඒවා මේ જાතියේදී අපට එක්තරා ප්‍රමාණයකින් වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. පුර જાතියකින් ඉන්න කොටසකුත් තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින් විශ්ව විපාක. දන් දුන්නාම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් භවෝග සම්පත් ලැබෙනවා. සිල් රැක්කම මේ ස්වාභාවික ඵලයේ වශයෙන් වාසනාවන්ත උත්පත්ති ලැබෙනවා. භාවනා කරාම මේ ස්වාභාවික ඵලයේ වශයෙන් නුවණ ලැබෙනවා. මේ ත්‍රිවිධ කර්ම ශක්තියෙන් රැස් කිරීම ඒ ජීවන සැලැස්මේ තව කොටසක්. එහි අවසාන කොටස සේවයයි. සේවය කියලා කියන්නේ තමන් උපන් රටට, ජාතියට, ආගමට, භාෂාවට යම්කිසි උදව්වක්, උපකාරයක් කිරීම. අපේ රට ජාතිය ආගම භාෂාව අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පවතිනවා. එසේ ප්‍රවත්නට උදව් වූයේ අපේ මුතු මිත්තන්ගේ සේවයයි. ඒ අය පරම්පරාවෙන් පරම්පරාවට රට ජාතිය ආගම භාෂාව රැකගෙන ඇවිල්ලා අපේ අතටපත් කරලා තියෙනවා. දැන් ඉන්න අප ඒ සේවයේ දෙන්නට ඕන. ඒ සේවය අපනකොලොත් මතු පරම්පරාවට රට ජාතිය ආගම භාෂාව නැතු වෙනවා. ඒ නිසා මේ සැලැස්ම අනුව එලෙසින් වැඩ කරන්නට ඕන. සේවය බොහොම උසස්. රට වෙනුවෙන් කරන සේවය, ජාති ආගම භාෂාව වෙනුවෙන් කරන සේවය ඉතාම උසස්. එපමණක් නෙවෙයි පවතින්නේ එපමණයි. දුටුගමන රජතුමා ගැන මඳක් සිතා බලන්නට. එතුමා බොහොම පෝසත් වෙච්ච රජ කෙනෙක්. මුළු ලක්වලෝන් එතුමාගේ කියන්නට පුළුවන් තරමට පොළොව තිබුණා. කුටි ගණන් සල්ලි තියෙනට ඇති විශාල ඥාති මිත්‍ර පිරිසක් හිටියා. අද බලන්න බුදුගමන රජතුමාගේ කියලා පෙන්වන්නට බින්නගලක් නැහැ. බුදුගමන රජතුමාගේ කියලා පෙන්වන්නට සතකාලක් නැහැ. නමුත් එතුමා කරපු සේවය අදක් තියෙනවා. ජාතිය වෙනුවෙන් කරපු සේවය අද කාටක් මතක තියෙනවා. ශාසනය වෙනුවෙන් කරපු සේවය කාටක් මතක තියෙනවා. රුවන්වැලි මහා සෑය තිබුණතුරු බුදුගමනගේ නම යට වෙන්නේ නැහැ. ලෝවාන් හා පායමික සෙවකේ තිබෙන තුරුකට ගමන රජතුමා අමතක කරන්න බෑ. සීවේ ඉතුරු වුණ අනිත් සියල්ලක්ම නැතුව ගියා. ඒ නිසා සීලයක් කරන්න ඕන ඒ සැලැස්මේ. දැන් මා කීවේ පෙළ අටුව දැනගැනීමෙන් අපිට ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජන වලින් එකක්. සමහර දෙනා හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පරලෝකයේ තියෙන එකක්. නැත්නම් නිර්වාණ අවබෝධයට තියෙන එකක්. නිර්වාණ අවබෝධය කරන හැටි බුදු ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඒ වගේම පරලෝක සුගත සම්පත් ලබන හැටි බුදු ධර්මයේ හොඳට සඳහන් වෙනවා. ඊට වඩා සඳහන් වෙන්නේ ඉරිහිදා ජීවිතේ වාසනාවන්ත කරගන්න මාර්ගයයි. නිසා අටුවා සහ පෙළ ඉගෙනීමෙන් අපට ওই වගේ හොඳ ජීවන සැලසුමක් හදාගෙන ලබාගත ජීවිතේ හැම අතින්ම සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ පින්වත්තුන් තව තවත් ධර්මයේ ඉගෙන ගන්නට අතුවා නැයින් මේව හොඳට තේරුම් ගන්නට ඉහි ඇති සැලසුම් ජීවිතයට සම්බන්ධ කරගන්නට එසේ කටයුතු කරමින් සිහියෙන් නුවණින් දිව්‍ය පාත්මෙන් Taman තුළ ඇති අගුණ දුර්වලකම් අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ සහ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ධර්මශ්‍රවණානි සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතුයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද මහෝපාධ්‍යාය අග්ගමහා පඬිත අපවත් වේ වදාළ අතිපූජ්‍ය මදිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ අපවත් වේ වදාළ අතිපූජ්‍ය නායක ස්වාමින්දයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නේ